අයිබෝවන් අද අපි කතා කරමු මජ්ක්‍ධිම නිකායේ එන ගොඩක් වැදගත් සූත්‍රයක් මහා වේදල්ල සූත්‍රෙන් කොටසක් ගැන. ඔව් ආයිබෝවන් මේක ඇත්තටම ආයුෂ්මත් මහා කොට්ටියන් වහන්සේ සහ ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ අතර සිද්ධ වෙච්ච හරිම ගැඹුරු සාකච්ඡාවක්. ඒකනේ. ඉතින් අපේ අරමුණ තමයි මේ සාකච්ඡාව ඇසුරෙන් ප්‍රඥාව, විඥානීය වේදනාව වගේ බුදුදහමේ තියෙන මූලික සංකල්ප ටිකක් අඳුනගන්න එක ඒවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් බලන්න. හරියටම හරි. මේ සූත්‍රයෙන් ඇත්තටම බෞද්ධ මනෝවිද්‍යාවේ හරිම සියුම් තැන් කිහිපයක්. ඒ කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම යොමු වෙමු මේ ප්‍රඥාවන්තයා සහ ප්‍රඥා රහිතයා කියන කාරණයට. මහා කොට්ටිත හඳුරෝ අහන වෙන්නේ කෙනෙක්ව ප්‍රඥා රහිතයි කියලා කියන්නේ මොන පදනමකින්ද කියලා. ඔව්. එතෙන්දි සාරිපුත්ත හාමුදුරන්ගේ පිළිතුර හරිව පැහැදිලි, හරිම සෘජුයි. උන්වහන්සේ දේශනා කරනවා කෙනෙක් අර චතුරාර්ය සත්‍ය. ආ, දුක, දුකට හේතුව, ඔව්, දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ ඒකට තියෙන මාර්ගය. අන්න ඒ උතුම් සත්‍ය හතර අවබෝධ කරලා නැත්නම් අවබෝධ කරලා නැත්නම්. ඕ. අනේ අවබෝධ කරන්නේ නැහැ කියන කාරණේ නිසාම ඒ තනත්තා ප්‍රඥා රහිතයි. හ්ම්. හරි. ඒ අනුව කවුරු හරි කෙනෙක් මේ සත්‍යයන් අවබෝධ කරනවා නම් එයා තමයි ප්‍රඥාවන්තයා. ඒ කියන්නේ අවබෝධය තිබීම හෝ නොතිබීම ඒක තමයි මිනුම වෙන්නේ. හරියටම හරි. අවබෝධය තමයි මිනුම. හොඳයි. එතකොට ඊළඟට අපි කතා කරමු විඥානය ගැන. මේකත් හරිම මූලික සංකල්පයක් නේ. සරලවම කිව්වොත් විඥානය කියන්නේ මොකක්ද? විඥානය කියලා සූත්‍රය පැහැදිලි කරන්නේ ඒ දැනගැනීමේ ස්වභාවය. විජානාති කියන එක. දැනගැනීම. මොනවද දැනගන්නේ? මෙන්න මෙහිමයි කියන්නේ. සප්ප දැනෙන දේවල්, දුක දැනෙන දේවල්, සහ අර දුකත් නැති සැපත් නැති මැදහත් ස්වභාවය අන්නේ අරමුණු දැනගන්න ස්වභාවය ඒකට තමයි විඥානය කියලා කියන්නේ ආ එතකොට සැප දුක අදුක්කම සුඛ වේදනා කියන ඒවා දැනගන්න එක ඔව් ඒ දැනගැනීම තමයි විඥානය හරි එතකොට දැන් අපි කතා කරපු අර ප්‍රඥාවයි මේ විඥානයයි මේ දෙක අතර සම්බන්ධය කොහොමද මේවා එකටම යන දේවල්ද නැත්තම් වෙන් කරන්න පුළුවන්ද? මෙතන තමයි හරිම වැදගත් ගොඩක් අය පටල ගන්නත් පුළුවන් තැන සාකච්ඡා වෙන්නේ සූත්‍රයේ කියනවා මේ ධර්මතා දෙක එකට පවතින්නේ කියලා සංසට්ඨා සංසට්ඨායි කියලා එකට බැඳිලා ඔව් එකටම පවතින්නේ වෙන්ව නෙවෙයි නෝ විසංසට්ඨා වෙන් වෙන් වශයෙන් පණවන්න අඳුනගන්න බෑ කියලා කියනවා වෙන් කරන්න බෑ බෑ සාරිපුත්ත හාමුදුරුවෝ ඒක පැහැදිලි කරනවා මෙහෙම යම්මක් අවබෝධ කරනවා නම් ඒ ප්‍රඥාවෙන් එයම තමයි දැනගන්නේ විඥානේ. යමක් දැනගන්නවාද එයම තමයි අවබෝධ කරන්නේ. ඒ කියන්නේ එකක් තියෙන තැන අනිකක් තියෙනවා. හරි. ඒ දෙක එකට යන්නේ. හැබැයි හැබැයි මෙතන සියොම් ඒ වගේම හරිම ප්‍රායෝගික වෙනසක් තියෙනවා. ඒකත් සාරිපුත් හමුදුරම පැහැදිලි කරනවා. ප්‍රඥාව කියන්නේ අපි දියුණු කළ යුතු වඩා යුතු දෙයක්. ඒකට කියනවා භාවයතබ්බා කියලා. භාවයතබ්බා වඩන්න ඕනේ දෙයක්. ඕ වඩන්න ඕන දෙයක්. නමුත් විඥානීය කියන්නේ පරිඤ්ඤේයං. පරිඤ්ඤේය. ඒ කියන්නේ තියෙන විදියටම පිරිසිඳ දැකිය යුතු සම්පූර්ණයෙන් අවබෝධ කළ යුතු දෙයක්. ඒ කියන්නේ දැනගැනීම විඥානයේ නිකම්ම වැඩි කරන්න එක නෙවෙයි කරන්න ඕන. ඒ දැනගැනීම් වල ඇත්ත ස්වභාවය ප්‍රඥාවෙන් තේරුම් ගන්න එකයි කරන්න ඕන. හරියටම හරි. අන්න ඒකයි. නිකම්ම දැනගැනීම් පස්සේ යන එක නෙවෙයි. ඒ දැනගැනීම් වල යථාර්ථය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න එකයි වැදගත්. එතකොටයි දුකින් මිදෙන්න පුරුවන් වෙන්නේ. ඒක හරීම පැහැදිලි. එතකොට මේ ප්‍රඥාවයි විඥානයයි වගේම මනසේ තවත් මූලික අංග දෙකක්නේ. වේදනාවයි සංඥාවයි. ඒ ගැනත් මේ සූත්‍රේ කතා වෙනව නේද? ඒ ගැන ටිකක් කියමුද? ඔව් ඔව් අනිවාර්යයෙන්ම වේදනාව කියන්නේ සරලවම විඳීම අපි අත්විඳින දේ. සැප දුක අර මැදහත් එක. හරියටම හරි. සැප විඳීම, දුක විඳීම, හොර දුකත් නැති, සැපත් නැති මැදහත් ස්වභාවය අත්විඳීම. ඒක තමයි වේදනාව. එතකොට සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම උදාහරණයක් විදිහට. හිතන්නකෝ නිල් පාටක් දැක්කම ආ මේක නිල් පාට කියලා අඳුනගන්නේ සංඥාවෙන්. කහ පාට අඳුනගන්නේ සංඥාවෙන්. හරි. එතකොට මේ වේදනාවයි සංඥාවයි කලින් කතා කරපු විඥානයේතර සම්බන්ධය කොහොමද? ඒ තුනත් අර ප්‍රඥාවයි විඥානයයි වගේම තමයි එකටමයි පවතින්නේ සංසට්ඨා. වෙන් කරන්න අමාරුයි. ඒවත් වෙන් කරන්න බෑ. බෑ. සූත්‍රයේ කියනවා යමක් විඳිනවද වේදනාව එයම හඳුනා ගන්නවා සංඥාව. යමක් හඳුනා ගන්නවද එයම දැන ගන්නවා විඥාණය. ආ. එතකොට අර අයිස්ක්‍රීම් උදාහරණ ගත්තොත් ඔව් හොඳ උදාහරණයක්. අයිස්ක්‍රීම් එක කද්දී ඒකේ තියෙන පැණි රසය ඒක විඳිනවා. ඒ තමයි වේදනාව, සැප වේදනාව. හයි. ඒක අයිස්ක්‍රීම් කියලා සමහර විට වැනිලා රසය කියලා හඳුනා ගන්නවා. ඒ තමයි සංඥාව. මේ රසයේ මිහිරි මේක අයිස්ක්‍රීම් කියලා සමස්තයක් විදිහට දැනගන්නවා. අන්න ඒක තමයි විඥාණය. ඒ යනි මේ තුනම එකට බැඳිලා එක මොහොතක ක්‍රියාත්මක වෙනවා වගේ ඔව් ඒක තමයි ස්වභාවය. ඒක හරීම සියුම්. එකිනෙකට සම්බන්ධයි වෙන් කරන්න බැරි තරම්. ඒ කියන්නේ නිවැරදි දැක්ම ඇති වෙන්නේ කොහොමද කියන එක. සම්මාදිට්ඨිය ඇති වෙන්න ප්‍රධාන කාරණා දෙකක් සූත්‍රයේ දක්වනවා. මොනවද එකක් තමයි පරතෝഘോഷය. පරතෝഘോഷය. ඒ කියන්නේ බාහිර කෙනෙකුගෙන් නිවැරදි ධර්මයේ දන්න කෙනෙකුගෙන් ඒ කියන්නේ බුදුන් වහන්සේ වෙන්න පුළුවන් උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙන් නිවැරදි ධර්මයේ අහන්න ලැබීම. හරි. ඒ පළවෙනි එක. දෙවැන්න දෙවැන්න යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අහපු දේ නිකම්ම පිළිගන්නේ නැතුව තමන්ගේ නෝනින් එක විමසන එක. කාරණාවනනෝ බලන එක. හේතුඵල දකින්න උත්සාහ කරන එක. මෙනෙහි කරන එක. ආ. ඒ කියන්නේ නිකන් අහගෙන ඉඳලා මදි ඒක ඇතුළට ගිහින් බලන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම. අන්නේ කාරණා දෙක පරතෝ ගෝසියයි යෝනිසෝ මනසිකාරයේ සම්පූර්ණ නාම තමයි නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. හරිම වටිනා කාරණයක් ඒක. තව එකක් තියෙනවා මේක ඇත්තකම මට හරිම කුතුහලයක් ඇති කරපු දෙයක්. ඒ තමයි මියගිය කෙනෙක් සහ අර සංඥා වේදායත නිවෝධ සමාපත්තියට සමවෙදිච්ච භික්ෂුවක් අතර වෙනස. ඕ ඒක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. හරිම ගැඹුරු තැනක්. සූත්‍රයේ ඒකත් පැහැදිලි කරනවා. මොකක්ද වෙනස? බැලු බැලමට දෙකම එක වගේ නේද? ක්‍රියාකාරීත්වයක් නැහෙනි. බැලු බැලමට එහෙම පේන්න පුළුවන්. නමුත් වෙනස ලොකුයි. මියගිය කෙනෙක් ගත්තොත් එයාගේ කාය සංඛාර ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස හ්ම් වචී සංඛාර ඒ කියන්නේ විතක්ක ਵਿਚාර හිතේ ඇතිවෙන කතාබහ ඔව් සහ චිත්ත සංඛාර ඒ කියන්නේ අර කලින් කිව්ව සංඥා සහ වේදනා මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැවතිලා නිරුද්ධ වෙලා ඒ වගේම මියගිය කෙනාගේ ආයුෂ්‍ය ගෙවිලා ඉවරයි ශරීරයේ උණුසුම නැති වෙලා ඉන්ද්‍රියන් ඒ කියන්නේ ඇහැ කන වගේ දේවල් බිඳිලා ක්‍රියා විරහිත වෙලා හරි එතකොට Nirodha Samapattiye ඉන්න භික්ෂු Nirodha Samapattiyට සමවැදිලා ඉන භික්ෂුවකෙගෙත් අර කාය වචී චිත්ත කියන සංඛාර තුනම නිරුද්ධ වෙලා තමයි තියෙන්නේ. ඒවත් සංසිඳිලා. ආ ඒවත් නිරුද්ධයි. එහෙනම් කොහොමද වෙනස? වෙනස තියෙන්නේ මෙතන. ඒ භික්ෂුවගේ ආයුෂ ගෙවිලා නැහැ. ආයුෂ තියෙනවා. ඔව්. ආයුෂ පවතිනවා. ශාරීරියේ උණුසුම සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඒක සියුම්ම පවතිනවා. අනිත් වැදගත්ම දේ ඉන්ද්‍රියන් බිඳිලා නැහැ. ඉන්ද්‍රියන් ප්‍රසන්නව පවතිනවා. ඉන්ද්‍රියන් ප්‍රසන්නයි. ඔව්. අන්න ඒ නිසා තමයි ඒ සමාපත්තියෙන් නැවත නැගිටින්න සාමාන්‍ය සිහියට එන්න පුළුවන් වෙන්නේ. ඒක తాවකාලික නිරුද්ධ වීමක්. මරණය කියන්නේ සදාකාලික නිරුද්ධ වීමක්. ආය නැගිටීමක් නෑ මේ භවයේදී. හරිම පැහැදිලි. ඒ කියන්නේ සංඛාර නිරුද්ධ වීම පොදු වුණත් ආයුෂ උණුසුම ඉන්ද්‍රියන්ගේ తත්වේ කියන කාරණාවලින් තමයි ඒ දෙක වෙන් වෙන්නේ. හරියටම හරි. අන්න ඒකයි වෙනස. ඉතින් අද අපි මේ කතා කරපු දේවල් එක්ක බලනකොට ඇත්තටම පැහැදිලි වෙනවා මේ ප්‍රඥාව, විඥාණය, වේදනාව, සංඥාව වගේ අපේ මනස හා බැඳුණු සංකල්ප කොච්චර සියුම්ද කොච්චර එකිනෙකට සම්බන්ධ වෙලාද ක්‍රියා කරන්නේ කියන එක. ඔව්. විශේෂයෙන්ම අර ප්‍රඥාවයි විඥාණය ගැන කිව්ව කාරණය ඒ දෙක එකට තිබුණත් ප්‍රඥාව වඩන්න ඕන දෙයක් භවේතබ්බා විඥානය පිරිසින් දකින්න ඕන දෙයක් පරිඤ්ඤයයන් කියන එක තේරුම් ගැනීම මම හිතන්නේ අපේ මනස තේරුම් ගැනීමේ ගමනට ලොකු පියවරක්. ඒක ඇත්ත. ඒ වගේම මේවායේ කාර්යභාරය වෙනස්. ඒ නිසා අපි ඒවට ප්‍රතිචාර දක්වන්න ඕන විදිහත් වෙනස් කියන එකත් වැදගත්. අනිවාර්යයෙන්ම. අවසානයේදී මේ හැමදේම සම්බන්ධ වෙන්නේ අර රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් වලින් මිදීම කියන විමුක්තියට. ඒක තමයි ඉලක්කය. මේවා හරියට තේරුම් ගත්තම ඒ තේරුම් ගැනීමම රාග ద్వේෂ මොහ නැති කරන්න උදව් වෙනවා. එහෙමනම් අවසාන වශයෙන් අපි කතා කරපු මේ සංකල්ප ප්‍රඥාව විඥානීය වේදනාව සංඥාව සහ ඒවා එකිනෙකට බැඳිලා තියෙන විදිහ තේරුම් ගැනීම එදිනෙදා ජීවිතයේදී තමන්ගේ අත්දැකීම් දිහා තමන්ගේ හිතේ ඇතිවෙන සිතුවිලි හැඟීම් දිහා බලන විදිහ වෙනස් කරන්න කොහොමද උදව් වෙන්නේ කියන එක ගැන සිතන්න යමක් ඉතිරි කරමු නේද? ඕ ඒක හොඳ අදහසක්. තමන්ගේ අත්දැකීමේ රාමුව ඇතුලේ විග්‍රහ කරගන්න උත්සාහ කරන එක ඒකෙන්ම ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.